teacher. චින්තනයේ සහ හදවතේ ඉම් ගල් ගලවන සන්තාගාරය. ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන අයිබෝන් සකිසන්ද අදත් මේ ඉරිදා උදේ අපි ඔබ එකතු වී සූදානම් වෙන්නේ සිතිජ සංభాෂණයත් සමග එකතු වෙන්නට. ඔබ දන්නවා සිතිජ හදවතේ මනසේ ඉම්ගල් ගලවන ඇරයුමක් සඳහා වූ කතා බහක්. ඔබ දන්නවා ඒ වගේම සිතිජ සංభాෂණයේදී මම බොහෝ වෙලාවට මගේ ළඟ මිතුරෙක් එක්ක කරන කතා මහක් තමයි කතා මහකට තමයි ඔබට ආරාධනා කරන්නේ. අද අපි සමග ඉන්නවා උපාලි අමරසිංහ ඔබ සමහරලාට අප සමග දිගටම රැඳෙන අපේ සුහදෙක් නම් සුහදිනියක් නම් ගන්නවා උපාලි ගිය වතාවෙත් අපිත් සමග සාකච්ඡා කරා විශේෂයෙන් අපි කතා කරේ වෙලාවේ මේ යෝග සාධනා පිළිබඳ කතා බහ. අදත් ඉන්නව පහලයි ආයුබෝවන්. අද මම නිකන් කල්පනා කරා ඇත්ත වශයෙන්ම අපිට විවෘතයි. නමුත් මේ ඔබත් මමත් අපි දෙන්න අපි දන්න පොල් කාලේ ඉඳලා කලාවත් එක්ක සම්බන්ධ මිනිස්සු මේ එන සැප්තැම්බර් මාසෙත් ඉතින් සාහිත්‍ය මාසෙත් වෙනවා. ඒ වගේම මට ඔබත් එක්ක බෙදා හදා ගන්නත් ප්‍රවෘත්ති ගොඩක් තියෙනවා. ඒක සම්බන්ධ කාලයකට පස්සේ මගේ මේ පොත්පත් ගන්නවා එකවර ඒකවර පළ වෙනවා. ඒක විශේෂයෙන් මම කැමති මේ පොත අපහාම ඔබට ඔබට පොතක් දෙන්න ගිම්හානේ යන්න ගිහින් නමින් වූ රුසියන් සම්භාව්‍ය කාව්‍ය තුන රජත යුගයේ සම්භාව්‍ය කාව්‍යයේ පරිවර්තනයක් සහ ඒකත් එක්ක ටිකක් ශාස්ත්‍රීය රචනාවක් සමග කවි අද අපි අතට මොනවද මේ ඔබ මොකද මම දන්නවා ඔබගේ පසුබිම් මේ ඔබට ලංකාවේ තම ප්‍රකට කලා විද්වත්තු පසුබිම හිටියා ඉගෙන ගත්තා ඔබ ਵਿਚාරය දෙනවා බොහොම උනන්දුවෙන් තරුණ කලාකරුවත් එක්ක සම්බන්ධ වෙනවා සිනමාව නරඹනවා නාට්‍යමය ඊගරේදත් මම හිතන ඔබ යමින් ඉන්නවා මොනවද අපිට මේක තියෙන අද බෙදා ගන්න තියෙන්නේ සුනිල් මේ හඳුන්වා දීමේදී කියපු මේ රුසියානු සාහිත්‍ය සම්බන්ධයෙන් හරිම මේ ඒක කන්දයෝපතගතයි මේ වෙලාවේ ඒක මතක් වෙච්ච එක මොකද අපි මගේ ජීවිතේ කලා සම්බන්ධයෙන් ලැබුණු යම් ආකාරයක එලිදැක්වීම නැත්නම් ඒකත් එක්ක සම්පර්කයට යෑම රුසියානු සාහිත්‍යයෙන් තමයි වෙන්නේ. මම සුනිල් දන්නේ ඒ දවස්වල තිබ්බට People's Publishing House කියලා කොම්පැනි වීදී මේ කඩේ අපොත් කඩයක්. ඉතින් කොළඹට එනකොට ඕකට අනිවාර්යෙන් මම යනවා. ඒකට ඒකේ සෝවියට් ලිටරචර් කියලා මේ මැගසින් එකක් නෑ මැගසින් එකක් අවුරුද්ද පුරාම මාස 3කට සැරයක් දක්වා වෙනවා. ඒක මේ අරපුවාම හරිම සුවඳයි ඒ පොතම. ඒ කියන්නේ හරියම නිකන් අර ග්ලොසි කවර් එකේ ඒ පොත් සෙට් එක තාමත් මගේ ගෙදර තියෙනවා. මම කියන්න හැදුවේ දැන් ඒකේ මට තාම බලපාපු පොත් කීපයක් තමයි විශේෂයෙන්ම නිකොලයි ගොගල්ගේ මල මිනිස්සු. ඒක සිරිල්සේ පෙරේරා ඊටාම දක්ෂ විදියට පරිවර්තනය කරලා තිනවා. ඒ රුසියානු ජීවිතය පිළිබඳ ඊටාම හොඳම කැඩපතක්. Oh, එතකොට මේ ගෝර්කි කියලා තියෙනවානේ අපි මේ ගෝර්කි මේ මේ මේ ගෝගල්ගේ හිම කබයි වතු වුණා කියන ඉතින් මම කියන්න හැදුවේ නේ අපිට ඒ වගේ පොත් ආශ්‍රය කරන්න කියවන්න ලැබුණාම අපිට ජීවිතය පිළිබඳ ඉතාම පුළුල් ඒ කියන්නේ ලෝක දෘෂ්ටියක් අපිට ඇති වෙනවා. ඉතින් ඒක මම හිතන්නේ ඒ කාලේ ඔබ ඇතුළු එතකොට මේ සුචිත ගම්ලාත් ඉදිරිවසර චන්ද ගුණසමසේකර ඒ වගේ මේ කලාකරුවන් සහ විචාරකයන් ඒ කාලේ කරපු ඒ කතිකාව මම හිතන්නේ අපි ඒකට තාම දැන් මේ ගුවන් විදුලිනත් තිබ්බ රූපණේ කියන වැඩසටහන ධම්මචාගොඩ මම හිතන්නේ නිෂ්පාදනය කරේ. ඒ ඒ වැඩසටහනේ මම හිතන්නේ සුනිල් ආවා මේ කාලෝ ෆොන්සේකා ගම්ලන් මම කියන්න හදන්නේ දැන් ඒ ඒක නිකන් අපිට මේ අවස්ථාව ලැබීම අනිත් මම ඒකත් එක්ක හැබැයි කියන්න කැමතියි දැන් මම මේක අතීත කාමයක් හැටියට නෙවෙයි කියන්නේ ඒකට හේතුව දැන් අපිට ඉස්සෙල්ලා ඉතාම හොඳ සුන්දර සහ ආධ්‍යාත්මික වශයෙන් සහ අධ්‍යාපන වශයෙන් ලැබුණු පරිචයක් තිබ්බා දැන් නෑ ඒකෙන් මේ දැන් හොඳ නෑ ඉස්සර හොඳයි කියන එකට නෙවෙයි ඒක ඒක මම හිතන්නේ ඉතාම මේ වැරදි අදහසක් මේ මොහොතත් ඉතාම වැදගත් මේ මොහොත අර මේ දැන් අර කියන්නේ නැවතත් අර ගම්ලත් පාවිච්චි කරපු වචනයක් තමයි සමතික්‍රමණය කියලා. ඒකෙන් මෙතෙන්ට එන්න මෙතන ඉඳන් අනාගතයේ ගොඩනැගීම සම්බන්ධයෙන් අපිට අදහසක් තියෙන්න ඕනේ කියන්නේ. ඔව් ඉතින් මම වෙන මැදිහත් වීමක් කරන්න මැදිහත් වීමක් නෙවෙයි ඔබ කියද්දි මට මේ බොහොම අනුප්‍රාණීය කරුණු ගණනාවක් මතුවුණා. එකක් ඔය රුසියන් කවිය ගැන කියද්දී අර ඔබත් එක්තරා විදිහකට අපිට අර දැන් මොන අපේ අතීත කාමයේ නැතුණාට ඒක වැදගත් දෙයක් තියෙනවා හිතන්නේ අපි තරුණ ජනයාට සහතික කළ යුතු සහ අපිට ඒක සහතික වුණා එක්තරා විදිහක බුද්ධි වීරයෝ කියලා කියන්න පුළුවන් නේද බුද්ධි වීරයෝ නම් කියන්නේ එහෙම මිනිස්සු සමාජයක ඉන්නෝනේ ඒගොල්ලන්ට ආශ්‍රයත් අපිට තියෙනවා මම කියන්න හැදුවේ මේ ළමම රුසියාවේ ලංකාවට ආවෙන් පස්සේ මට රජී සිරිවර්ධන මහත්මයා හම්බුණා. දැන් මගේ බුද්ධි ශිෂ්‍යයෙක්. දැන් ඔය උපාලි රජී රුසියන් භාෂා ඉගෙනගෙන තිබුණා තනිවම රුසියන් කවි කියවන්න. මට ඒක මට ඒක විශ්වාස කරන්න බෑ මොකද මම අවුරුදු අවුරුද්දක් මහන්සි වෙලා භාෂා ඉගෙන ගත්තේ. ඉතින් ඊට පස්සේ මම තාම උනන්දුවෙන් භාෂා ඉගෙන ගත්ත එක වෙනම දෙයක්. නමුත් මේ රජී මේ තාම හොඳින් භාෂාව දැනගෙන ඉත අපිට කතා කරන්නත් බෑ. ඒ කියන්නේ අර අනාකමට වගේ කවි පරිවර්තනය කරලා අනාපතවා සහ සිතායක කවි ගණනක් පරිවර්තන කරලා ඔහු ආසයි මම රුසියන් භාෂෙන් කියවනවා අහන්න. මේ අපි අතර බොහොම මේ වගේ ගනුදෙනුවක් සම් මම දැක්කුණා ඒක මට ඒක මතක් වුණා ඊගොඩ තම වෙනකම් මතක් වුණත් මතක් වෙන්න වටින්න නිසා ගම්නත් මතක් කරපු නිසා මාක්ස් කාල් මාක්ස් රුසියන් භාෂාව ඉගෙනගෙන තිබුණා මාස 6ක් ඇතුළත පුෂ්කින්ව කිව්වා ඒකත් හරි මට දැන් හරිම හරි කියන ගොඩක් කතන්දර කියනවා ඔය සුනිල් කියපු ඒ පරමාදර්ශ සම්බන්ධයෙන් මම හිතන්නේ හරිම ඒ කියන්නේ දැන් අපිට අපිට හිතෙනවා දැන් මේ කාලේ අපිට වීරෝ නෑ අපිට අනුගමනය කරන්න නෑ කියලා නමුත් එහෙම නිකන් ඉන්න මෑත කාලිනේ සඳහන් කරන්න පුළුවන් අය ඉන්නවා. නමුත් ඒ වගේම නෑ අපිට මම හිතන්නේ අර ඒ වගේ පරමාදර්ශ ගුරු චරිතයක් හරි නැත්නම් මෙයා මෙයාගේ ජීවිතයෙන් මට ආලෝකයක් ලැබෙනවා කියන අදහස දැන් මට මේක කියනකොට මතක් වෙන්නේ නැවතත් අර සිරිසෙරි පෙර ප්‍රයත්න කරන සුනිල් මං හිතන්නේ කියවලා ඇති මේ ජැක් ෂෙපර් කියන ඇමරිකානු ලේඛකයාගේ ෂේම් කියන නවකතාවක්. ඒක මම තාම තරුණ කාලේ තමයි කියුවේ. ඒක තියෙන හරිම සරල කතාවක්. ගොපලු අර ආයුධ පාවිච්චි කරලා මේ ජීවත් වෙන පුද්ගලයෙක් ගමකට ඇවිල්ලා ඒ ගමේ තියෙන මේ යම් අසාධාරණයට විරුද්ධව පොඩි ළමයෙක් එක්ක වැඩ කරලා අපහු යන එක. ෂේන්ගේ ඇසින් තමයි මේ කතාව කියන්නේ. තාම කොඩා ළමයි. ෂේන් අන්තිමට කියනවා මෙෂේන් නෙවෙයි කුඩා ළමයා මෙෂේන් තමයි කුඩා ළමයා කියන අන්තිමට මේ තාම මට මතකයි මේ අන්තිම වාක්‍යය පොතේ තියෙන ගිහිල්ලා කොහොමද බලන්න අපේ ගමට අපේ දිසාවට බටහිර ප්‍රදේශයේ සිට පැමිණි යම් පුද්ගලයෙක් තමන්ගේ යුතුයකම යුතුය කරපසු ඔහු පැමිණි දිශාවටම ආපසු ගියේ. ඒ පුද්ගලයාගේ නම ෂේම්. ඉතින් අර ඒ කියන්නේ තමන්ගේ යුතුයකම ඊට කරා කියන එකේ ඒක මාර අදහසක් ගැඹුරුකමක් තියෙනවා යුතුයකම ඊට කරනවා කියන්නේ මොකද්ද කියලා නේ. ඒ කියන්නේ යම් ආකාරයක ආචාර ධර්ම පද්ධතියක් ඇතුළේ ජීවත් වෙමින් ඒක වෙනුවෙන් අනවතරයෙන් අරගලය කරනවා කියන අදහස. මම හිතන්නේ අන්න ඒ වගේ අපිට එහෙම නිකන් අර ඒ කාලේ එහෙම තිබ්බා අන්න මේ මෙයාගේ එක නිකන් ෆලෝ කරගෙන ගියොත් අපිට මොන හරි ආලෝකයක් ජීවිතයට ලැබෙනව නේද කියන ඒක ඒක මට ඒත් එක්කම ආයෙත් මතක් කරනවා අර මේ රවිශංකර ලිව්වා මුස්ලිම් දන්නා ඇති අර my music my life කියන පොත මගේ සංගීතය සහ මගේ ජීවිතය කියලා. එයා කියනවා ඒ පොතේ එයාගේ ගුරුවරයාත් එක්ක මේ සිතාරයක ප්‍රැක්ටිස් කරනකොට දැන් නොකඩවා මේ දෙනවලු අභ්‍යාසය. එතකොට රෑ එළියනකම් මේක කරන්න ඕනේ. එතකොට මෙයාට මේ නිින්ද යනවා මේ සිතාරේ ගහන ගමන්. මෙයා මගේ කොණ්ඩේ දිගට තියෙන කොණ්ඩේ බාල්කේ ඔහම බැඳලා ඔළුව පල්ලෙහාට වැටෙනකොට ආයෙ අරක ගැස්සිලා ඔළුව වදින හින්දා මේ ආයෙත් හැරිලා ආයෙ ප්‍රැක්ටිස් කරනවා. ඒ කියන්නේ මේ වගේ සාතකන අපිට හිතනකොට හරිනේ ඒක මම දන්නේ ඒක මේ ඉන්දියානු කලා සම්ප්‍රදායේ ඔන්න ඕක තියෙන ඔය අපි ඉගෙන ගන්නම අවශ්‍ය දෙයක් කියලා මම හිතන්නේ මට ඒක සරක් මෙහෙදී හම්බුණා ඔය දෙපාරක් කරන ලංකාවට ආයේ ඔබ දන්නේ තාම ප්‍රකට ලංකාවෙන් ගිය මහා සංගීතඥයෙක් එල් සුබ්‍රමණියම් එල් සුබ්‍රමණියම් ලංකාවට අපේලාක ඔහු ලෝක ප්‍රකට යම් කාරණා දෙකක් නිසා ප්‍රකටයි එකක් ඔහු මේ වයලින් වාදකෙක් විදිහට කර්ණාටක වයලිනේ ලෝකෙට ගෙනිච්ච මනුස්සයා විදිහට දෙක පැත්තෙන් අනිත් පැත්තෙන් සංගීතඥයෙක් සංගීත සංරචකයෙක් මේ ජාත්‍යන්තර කණ්ඩායමක් එක්ක වැඩ කරන සංගීත වේදිකයෙක් ඔහු මෙහෙදී ලංකාවේ අම්බලවට මම ඇහුවා මම මට ඒක හරි කුතුහල ජනකයි නිසා මේ ඔබ ඇත්තටම දැන් උච්චර ගාක් මේ කාර්ය බහුලයි දැන් ලෝක පුරා විදින කෙනෙක් මම ඔබ මේ කොච්චර වෙලාවක් වයලින් එක පුහුණු වෙනවද දැන් පුහුණු වෙන්න අවශ්‍යද කියලා දැන් මේ මාස්ටර් කෙනෙක් ඉතාලම දුකෙන් මොහොමට කිව්වා "ඕ මට දැන් පැය 5යි දවසකට කරන්න පුළුවන් වෙන්නේ." ඒකද කියලා ඔහුට විස්තර කරා. ඒකේ පැය 5 අල්ල ගන්න හැටි. දැන් මේ ඒ වගේ මේ මාස්ටර් කෙනෙක් දුක් වෙනවා පැය 5යි දවසට ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ඒකනේ කොච්චර ඒගොල්ලෝ තමන්ගේ කාලෙදි මේ මේව කොහොම වෙන්නේ නැද්ද කියලා වගේ හිතා ගන්න පුළුවන් අපිට. ඉතින් මේක තමයි දැන් මම කියන කලාවේ භාවිතාන් පැත්ත ගත්තාම අපි අපි කලා සමාජයක් විදිහට අන්නේ ශික්ෂණය අපි ඔබත් එක්ක කතා කරවර යෝග සාකච්ඡාවෙත් කිව්වා මේ අභ්‍යන්තර ශික්ෂණ හරි වැදගත් කියලා. මම හිතන්නේ අපිට පූර්වාදර්ශ පුරෝගාමීන් අවශ්‍ය වෙන්නේ අර මෙහෙම මෙහෙම ඍජුව ඉගෙන ගන්න නෙවෙයි තරුණමත් විතරක් නෙවෙයි ඒගොල්ලන්ගේ මේ චරිතයේ තියෙනවා ඒගොල්ලෝ එතනට ආපු හැටි පිළිබඳ නොයෙකුත් පාඩම් ඉගෙන ගන්න. මේ වදනන් එහෙම තරක් තියෙනවා කල්පනා කරන්න. ඒ කියන්නේ කට්ටියගේ ප්‍රායෝගිකයේ යම තම තම යමක් වෙන්නේ පෙනී සිටීම සම්බන්ධයෙන් අපිට ඒ කියන්නේ ඒ ඒකම හිතන්නේ අර සදාචාරාත්මක ඒ කියන්නේ ආගමික අර්ථයෙන් නෙවෙයි සදාචාරාත්මක අර්ථයෙන් අපිට යම් ආලෝකයක් ජීවිතයට හම් වෙනවා එහෙම එක්කෙනෙක් ඉන්නේ නැහැ. මම මේ අර සුනිකේ පෙන්දා ගම්ලත් නගින්ම ආශ්‍රය කරපින්නම දන්නවා මේ පොත් ගොඩාක් තියාගෙන ඉතාලම දුෂ්කර තත්ත්වයන් යටතේ වැඩ කරනවා දිගටම වැඩ කරනවා ඉතින් ඒ ඒ කැපවීම මම හිතන්නේ අපිට හිතා ගන්නවත් බෑ එච්චර මහන්සියලා කොහොමද වැඩේ කරන්නේ ඒත් එක්ක මේ අර මං ලෝක දෘෂ්ටිය සම්බන්ධයෙන් දැන් වකර වෙනියම් පෙනී සිටීම සම්බන්ධයෙන් අනවතරයෙන් කියන්නේ මරණකම් මේ වෙනුවෙන් පෙනී සිටීම ඉතාලම මේ කියන්නේ දේශපාලනික ඒක නේ ඒක හරි ඒ කියන්නේ ඒක තමයි ඔයගේ දේවල් තමයි ලංකාවට නැතිම දේ ඒ කියන්නේ ඒවා තමයි අර සමාජයක පදනමේ තිබිය යුතු දෙයක්. නැත්නම් සමාජයට අනාගතයක් නේද? ඒ කියන්නේ මූලික සදාචාරාත්මක මේ උසුපින් පේන්නේ නැත්නම් ඒවා නැති වෙලා යනවා නම් ඒවා භංග වෙනවා නම් ඒක සමාජයේ සමාජයෙන් විශාල අවුලක ඉන්නේ. අපිට අද කතා කරන්න තව මොකක්ද දේවල් තියෙනවා මම හිතන්නේ මේ මට මේ මම මේක මේ අවසන් කරන්න දැන් මේ මේ විශේෂයෙන්ම මේ කතා කරන තේමාවටම අදාළ ඒ කියන්නේ මම ගොඩාක් ළඟින් අසුර කරපු නැවතත් මේ ඔබ දන්නේ තාම ප්‍රකට කිවිලියක් වල හිටිය මොනිකා රුවම් කතරන එයා පොතක් ලිව්වා මේ කවි කියවන දන්නවා මේ 20 වසක ශේෂ පත්‍රය කියලා පොතක්. ඔව් ඒ පොතේ ඇතුලේ එයා මට මේ මේ පොත මට අත්‍තරම මේ එයා ලියලා මේ ප්‍රධානය කරා මේ පොඩි නෝට් එකකුත් කියලා සහෝදරත්වයෙන් පාලි අමරසිංහට මොනිකා රාම්පතට කියලා 1993 එතකොට ඒ කවි ඒ පොතේ තියෙනවා මිතුරු පුද කියලා කවියක්. මේ මිතුරු පුද කියන කවිය මේ මම හිතන්නේ මහාචාර්ය ගම්ලත් මේ මේ ගුවන්විදුලිය කරපු ප්‍රෝග්‍රෑම් එක මේ අර හේරත් විජයබණ්ඩාර කියන මේ සංගීතඥය ලව්වා ගායනා කරා. ඉතින් ඒකෙන් මම කවි තුනක් අතර මේ කියවන්න කැමති. ඊටාම මේ කියන්නේ මිත්‍රත්වය සහෝදරත්වය පිළිබඳව ඊටාම මේ සාධනීය අදහසක් ගෙන එන එක. මේක නම් කරලා තියෙන මිතුරු පුද කියලා. මම කියවන්නම් ඒක. ගිලන් හදට සුව දෙන වෙද ඉසුරාන වම් පඩිවදන් පවසන ඇදුරාන මදින් මද මතක මල් මග විසුරාන නිරන්තර මහද වඩිනා මිතුරාන පත්වත මහත් විපත් පෙර ලකුණු නැති කිසි අත්වන ගිනි නිවනු කවුරුන් වෙද රිසි සත්වග එදුක් අඳුරට පහන වනු නිසි මිත්‍ර සමාගම හැර වෙද සරණ කිසි කවත පිය සාද මුදු තෙපුල් පැනසර සතුට විසුරුවයි හද බිතු අතරතුර තොපට සකි සඳුනි එබැවින් මෙලව හැර අපට පෙර යන්නට නැත්ත කිසිදු අවස්ථාවක් <laughs> හරිම හරිම ලස්සනයි දැන් ඔබ තමයි දැන් අර මිතුරු පුද්ද කියන එක ඒක මේක ඇතුලේ තියෙන එක්තරා කෘතඥතාවය පළ කිරීමක් නේද ගෞරවය පළ කිරීමක් සහ ආදරය පළ කිරීමක් ඒ කරුණු තුන තමයි මම දන්නවා සමාන බව සමාන බව මට මේ උපාගේ ඔක කියවද තව දෙයක් අර මම හුඟක් පොගේ කාලේ වැඩ කරපු කතන්දරයක් නිසා මේ රුසියානු කවි කවියෝ අතර තිබිච්ච සම්බන්ධය ගැන ඒකට සමානලට ඒගොල්ලන්ට දේශපාලනික සමාජීය හේතුත් තිබුණා මේ කවිය බොහොම තබ්බ කුලකයක් පෞලක් විදිහට විශේෂයෙන් ගිහල තලවලයක් බැඳිලා හිටපු ගතියක් තියෙනවා. මොකද එළිය හරීම අනාරක්ෂිතයි. එතකොට ඒගොල්ලෝ අනිවාර්යෙන් ඒගොල්ලෝ අතර එකිනෙකා රැකබලා ගැනීමට අවශ්‍ය අතර රැකබලා ගැනීම අත්‍යවශ්‍ය දෙයක් බවට පත් වෙනවා. ඒතකොට ඒක සාරධර්මයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ මේ මිත්‍රත්වය ඒක නිකන් දෙයක් නෙවෙයි. ඒක ඊටාම කැප වෙන සාරධර්මයක් බවට පත් වෙනවා. ඒක ප්‍රකාශන ඒගොල්ලන්ගේ කවි. මම හිතන්නේ ලෝකෙ කිසිම සාහිත්‍ය කාව්‍ය සම්ප්‍රදායක් තියෙනවා කියලා මේ කවියෝ එකිනෙකාට කවි ලියපේ. ඒ කියන්නේ ඒගොල්ලෝ තීලන වශයෙන් කවි ලියලා තියෙනවා. ඒගොල්ලෝ වෙනුවෙන් කවි ලියලා තියෙනවා. ඒගොල්ලන් අනිත් අයගේ කවි අරගෙන නිමිත්තක් ලෙස සලකලා කවි ලියලා තියෙනවා. ඊගාට බුදුදාට මරණයෙන් පස්සේ උපහාර කවි ලියලා තියෙනවා. ඒක අපි විශාල මේ ඒගොල්ලන්ගේ කාව්‍ය උරුමේ විශාල කොටසක් මේ කවියෝ එකිනෙකාට ලියපු ආදර කවි මිත්‍රත්වයේ කවි මේ ඒකේ සම්ප්‍රදායම දෙයක් මට මතක නේද? 60 කවි තරම් මේක මතක් වෙද්දි ඒ ලිංගතම ස්වභාවය ආදරය සහ ගෞරවය තේදා ඒ අදහසේ තම ප්‍රබලම කියලා තියෙනවා හරිම ලස්සනයි මම හිතන්නේ දැන් ඒත් එක්කම මේ දැන් අපි ඔය කලාව සම්බන්ධයෙන් අතීතයේ අත්දැකීම කතා කරන ගමන් දැන් මෑත කාලට ආපුවාම සුනිල් කිව්වනේ මගේ යම් සුරත් සිනමාව සම්බන්ධයෙන් තියෙනවා සහ මේ මෑත දැනට ඉන්න යම් තරුණ තම ප්‍රවීණ සිනමා කරුවන් මේ ප්‍රසන්න හඳගම ඒ වගේ විමුක්ති ඒසාකේස ඒ වගේ ආයත් එක්ක මම ගොඩක් සම්බන්ධ වෙනවා ඒ චිත්‍රපටි මේ අපි ප්‍රජාවන්ට පෙන්වන්න. ඉතින් ඒක මේ තාම දැන් ඒකනේ දැන් අපි කියවන කට්ටිය අඩු වෙනවා. නමුත් අර දෘශ්‍ය මාධ්‍ය පාවිච්චි කරන ඒක කොහොමද මිනිසුන්ගේ හදවතට ළඟ වෙන්නේ කියන කතිකාව හරිම මේ වැදගත් කියලා හිතන මොකද මිනිස්සු එක ඉල්ලන්න පටන් ගත්තා. ඔව් මට මතකයි මට ඒක ඔබ දිගට කතා කරන හොඳයි කියන්නේ මට මතකයි ඔබ ඒ අර මෙහි ඔබේ මෙහි මෙන් වෙච්ච වැඩසටහන දෙකට මම සාමාන්‍ය එකක් රත්නපුරේ සංගීත දවසට ඉතාම මේ ප්‍රබල මෙතුමනේ එතන මේ හදගමත් ගියා ඒ චිත්‍රපටෙත් පෙන්වනවා ඊගොඩ පේරාදෙන විශ්වවිද්‍යාලේ කරපු වැඩ චිත්‍රපටි වල චිත්‍රපටි වල මම කියන්නේ මේවා මේ අප නෑර ඉස්සරහට ගෙන යෑමේ අවශ්‍යතාවක් වෙන කවුරු කවුරුත් එකතු වෙලා දැන් අපි අපි කාලේ අපි විභාවි මධ්‍යස්ථානයේ විදිහට මේ වගේ වැඩ සටවල ටිකක් කරා ඒකේ අත්දැකීම් මොන හරි තියනවද මේ ඒ සාකච්ඡාවලින් මතුවෙච්ච නැත්තම් මේ ඒ කියන්නේ අපිට හිතාගන්න දරනවා ඒ විශේෂයෙන්ම එක පැත්තකින් ඒ සාධනීය විදිහට ප්‍රශ්න කරන මේ සමාජයේ තියෙන යම් මගතිගාමීන් සහ අර ඒකාකෘතික හැඟීම් ස්ටීරියෝටයිප්ස් කියන ඒවා ඒවා කොහොමද මේ සමාජයේ මේ පවතින්නේ කොහොමද ඒකට ඇතුළෙන්ම යම් ආකාරයක විරෝධයක් ප්‍රජාවෙන් එන්නේ කොහොමද කියලා චිත්‍රපටියේ තියෙන යම් යම් අදහස් අනුව දැන් අපිට දැන් අපි සාමාන්‍යයෙන් උදාහරණයක් ඇටියට ස්ත්‍රීන්ට විරුද්ධ ප්‍රචණ්ඩත්වය හෝ ජාතිවාදය ගැන කතා කරන එක දේශනයක් හැටියට කරන එකයි චිත්‍රපටි මාධ්‍යෙන් කරන එක අතර ලොකු වෙනසක් තියෙනවා. ඒතකොට අපිට ඒ කියන්නේ අපි හැම වෙලේම කලාවත් එක්ක මේ සම්පර්කයට ආපු හැටි අපි හදවතයි බුද්ධය දෙකම සම්බන්ධ වෙන හින්දා අර බුද්ධයට විතරක් දේශනයෙන් සමහරට කතා කරන හින්දා හදවතින් යම් කම්පනයක් ඇති වුණ හැටි මිනිසුන්ට තේරෙනවා මේක තම නිෂ්ඵල දෙයක් නේද මෙහෙම හැසිරෙන එක වගේ උදාහරණයක් හැටියට දැන් අපි පෙර විශ්වවිද්‍යාලයේ පෙන්නවා මේ අර දීපා මේතාගේ anatomy of violence කියන චිත්‍රපටය. ඒ කියන්නේ අර ඉන්දියාවේ වෛද්‍ය ශිෂ්‍යාවක් දූෂණයට ලක් වෙලා වුණ සිද්ධිය එයා තාම දක්ෂ විදිහට චිත්‍රපටයෙන් නැංගුවා. දැන් ඒ චිත්‍රපටය පෙන්වුවාට පස්සේ විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ තාම මේ කියන්නේ ඒක පිළිබඳව තාම ලාලසාවෙන් කතා කතා කරන්නේ මේක මෙහෙම දෙයක් ලංකාවෙත් වෙනව නේද අපි කොහොමද මේකට මේ කියන්නේ අර අර ට්‍රාන්ස්ෆෝමේෂන් කියන යාමාකාරයක විපරිවර්තනයක් වෙනවා කියන එක ආකල්පමය වශයෙන් ඒක මම හිතන්නේ කලාවෙන් කලාව දක්ෂ මම හිතන්නේ අපි හුඟක් කතා කරන්න ඕන දෙයක් සමාජයක් විදිහට මේ අපේ තියෙන විශාල ගැටලුවක් දැන් මම හුඟක් විවිධ විද්‍යායතන වෙන තාක්ෂණික ආයතන මේ වගේ විවිධ වැඩවලට යන කෙනෙක්. දැන් අපි තාම සමාජයක් විදිහට තේරුම් කරන්නේ කලාව මොකටද කියලා. ඒක තාම හුඟක් වෙලාට පේන්නේ කලාවේ තවත් කිසියම් වෘත්තියක් කියලා. එක පැත්තෙන් අදගෙන මම මොකටද ඒක ඉගෙන ගන්න හෝ දැනගන්න හෝ තේරුම් ගන්න හෝ කියන අදහස තියෙනවා. ඉතින් මේක දිගට ප්‍රශ්න කරන්න කතා කරන්න පුළුවන් දෙයක්. මොකද මේ කලාව කියන්නේ කවුරුත් ඒ කියන්නේ වෘත්තියක් වශයෙන් තියෙන එකක් කියන තෝරනම දේවල් වගේ. නමුත් මේක සමාජික මිනිස්යාගේ ජීවිතේ ප්‍රමුඛ දෙයක් විය යුත්තේ මන්ද කියන ප්‍රශ්නේ වෙන අපි අපි කතා කරන්න ඕනේ ඒක එතන තමයි මම ගා කරලා කතා කරන්න උත්සාහ කළා කියලා මේතන තමයි අපිව මනුෂ්‍යව කරන තැන තියෙන්නේ. අනිත් එක ඒකේ මේ තවත් එකක් තියෙනවා දැන් අපි මේ කලාව විවිධ ආකාරයට මේ ප්‍රශ්නය කරන්න පුළුවන්. නමුත් තාම සරල අර්ථයෙන් ගත්තාම මට නැවත නැවත මතක් වෙන්නේ අර නයිජීරියානු ජාතික මේ නවකතාකාරයෙක් වෙන චීනෝ අචබේ කියලා තියෙනවා artists always protest against the status quo කියන නවතන තත්ත්වයට විරුද්ධව කරන වැඩක් තමයි ආර්ට් කියන්නේ. ඒක නේ අපි පෞද්ගලිකත්වය ගැන සෑහීමටපත් වෙන්නේ නැහැ. ඒකෙන් ඒක වඩා සාධනීය විදිහට වෙනස් කරන්නේ කොහොමද? ඔය ඒක ඒක තොසින් අපි හැම පැත්තම ඔන්න ග්‍රීක නාට්‍ය විදිහට බැලුවමත් පේනවා ඒ අභ්‍යන්තර අතෘප්තිය මට පිටා යන තමයි මේ එතන ගැප් එකක් තියෙනවා. ඒක මෙහෙම පරතරයක් වෙනවා අපිට අවශ්‍ය තත්ත්වයක්. එතකොට මේ පරතරය නිසා ඇතිවන ආතතිය තමයි මම හිතන්නේ එක් පැත්තෙන් කලාවේ මේ කලාව පොතේ. ඒකම කලාකරුවා ඒ යථාර්ථය නිර්මාණය කරනකොට කලාත්මක ලෙස හුදෙක් යාන්ත්‍රික විදිහට නෙවෙයි කලාත්මක ලෙස ප්‍රතිනිර්මාණය කරනකොට ඒකත් එක්ක සම්බන්ධ වෙන ප්‍රේක්ෂකයා හෝ ශ්‍රාවකයා හෝ කියවන්නට වෙන දෙයක් තමයි මේ යථාර්ථය වෙනස් කිරීම සඳහා හේතුප්‍රත්‍ය වෙන දේවල් මොනවද? වෙනස් කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ අපෙන් අහන්න පුළුවන්. මේක අර දිගලා ඉස්සක් කතානම කලාවේ එකක් අර මේ සංඥානේ නැත්තම් ඥානමය පැත්තක් වෙන එක විද්‍යා ඥානෙ ඉතින් ඒක විද්‍යාවට කැලි කොට මේක එක පිටට ජීවිතේන අල්ලගත්තා වගේ සංශ්ලේෂණාත්මක දැනීමක් බුද්ධියක් අපිට ඇති වෙනවා. දෙවෙනි එක කිසිම විදිහක වෙන තැනකින් එන්නේ නැති දර ඔබ කලින් කියපු දෙන්නේ අපේ හැඟීම් ශේෂ්ත්‍රයට අත තියෙන දෙයක් වෙනවා. අපි අභ්‍යන්තර ප්‍රේරණය කරන මනෝභාව මට්ටම නෙමෙයි. මනෝභාව කියන්නේ තවත් දැනක්. ඊට වඩා මේ ආදරය පිළිබඳ අපේ මිනිසු සහ අනේකා අතර තියෙන සම්බන්ධයේ ගුණාත්මක පැත්ත තමයි ඔය තියෙන්නේ. ඒ සම්බන්ධ ගුණාත්මක තමයි ආදරය කියන්නේ. ඒ ආදරය කොහොමද ඒ ලිංගතුකම උද්දීපනය වෙන්නේ? ඒකට පොහසත් වෙන්නේ කොහොමද කියන එක මම කලාව ප්‍රධානම දෙයක්. අද අපේ කාලේ අවසන් අදත් අපිට තාක්ෂණික සහයෝගය ලබා දුන්නා ඉනෝකා ගමගේ අපි ඇයට ස්තුතිවන්ත වෙන අතරේ උපාලි මවටත් ස්තුතිවන්ත වෙනවා අපේ ශ්‍රාවක සහෘදයන්ටත් අපි අයබෝන් කියනවා ඔබට අයබෝන් නැවත හමු වෙනතුරු සිතචා චින්තනයේ සහ හදවතේ ඉම් කල් කලවන සම්පාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන නිෂ්පාදනය රාජිත දිසානායක